ශාසනාව. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනා පවත්වන නිෂ්කලන් වහන්සේ මහව ඉහළගම ගල්නෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධි ප්‍රති සම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා අද සිකුරාදා රාත්‍රී දේශකයන් වහන්සේ සම්මා සමාධිය පිළිබඳවයි අපට කරුණු පැහැදිලි කර දෙන්නේ. සරණතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 ඇත්තේ නැහැ. ඒ නිසා වෙන්ම හැම කෙනෙක්ම දුකට අකමැති හැම කෙනෙක්ම ජාති ජරා ව්‍යාධි ආදී දුක් ජාති දුකට කවුරුවක්වත් කැමති නැහැ කවුරුවක්වත් ව්‍යාධියටපත් වෙනවට මේ ලෝකේ කවුරුවක්වත් කැමති නැහැ මරණයට තමන්වත් අනුන්වවක්වත් මරණයටපත් වෙනවට කවුරුවත් කැමති නැහැ. ජරාවටපත් වෙනවට කැමති නැහැ. ප්‍රියයන්ගෙන් වෙන් වෙනවට කැමති නැහැ. අප්‍රියයන් හා එක් වෙනවට කැමති නැහැ. මේ අකමැති හැම දෙයකින්ම අතමිදිලා සුවදායක තත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන මාර්ගය උතුම් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ මාර්ගය විතරයි. හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ ජාති දුකෙන් අත මිදෙන්න, ජරා දුකෙන් අත මිදෙන්න, ව්‍යාධි දුකෙන් අත මිදෙන්න ලෞකික ලෝකෙද්දී. අසනීපයක් වෙනවට කවුරුවක්වත් කැමති නැහැ. කෙනෙක් මැරෙනවට කවුරුවක්වත් කැමති නැහැ. මරණාසන්න වෙනකොට අසනීප වෙනකොට හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ කොහොම හරි කරලා මරණයෙන් බේරගන්න අනිත් අයව මරණයෙන් බේරගන්න. ඒ වගේ ව්‍යාධියටපත් වෙනකොට එහෙමයි හැම කෙනෙක්ම බලන්නේ පුළුවන් තරම් ඒ අසනීප හොඳ කරගන්න. ප්‍රියංගෙන් වෙන් වෙනවට කැමති නැහැ. හැම කියපු කාරණයක්ම ගත්තොත් ඒ හැම එකටම කැමති නැහැ. ඒ අකමැති ඔක්කොම තියෙද්දී බුදු පියාණන් වහන්සේ යම් පින්චන්න ලැබති තම්පි දුක්ඛං කියලා දේශනා කරනවා. කැමති දේ නොලැබීමේ දුක කැමති දේ නොලැබීමේ දුක කියලා දේශනා කරන්න පින්වත්නි ඔය ටිකමයි. කෙනෙක් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදියට කැමති නැති වුණාට ඒ දේවල් ලැබෙනවා. ඒකාන්ත වශයෙන් ලැබෙනවා. එහෙනම් මේ ලෝකයේහි දුක් ලැබීමේ කෙලවරක් වෙන්නේ නැහැ ධර්මානුකූලව තමන්ගේ ජීවිත සකස් කරගත්තේ නැත්තම්. ඒ නිසාවෙන්ම හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරද්දී උත්සාහ කරන්න ඕනේ මේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීම මගේ ජීවිතයේහි ස්ථීර සැනසීමක් ඇති කරගන්න හේතු කරගන්නවා මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන හැමදිනාම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර ආතුව ගත කරපු ජීවිතයක් තිබුණා. ඒ ගත කරපු ජීවිතේ දී තමන්ට දාව ඒ බෝධිසත්වයන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට දාව උපන් කුමාරයා තමයි රාහුල කුමාරයා කියලා කියන්නේ. රාහුල කුමාරයාව පසු කාලීනව මේ ඇත්තෝ ඒ කාරණා හොඳට දන්නවා සම්මා සම්බුද්ධ ශාසනයෙහි ප්‍රෞಢ්‍යා භූමියට පත් කරා. එහෙම පත් කරලා ගුරුවරයෙක් විදිහට නවත්වලා තිබුණේ සරියුත් මහරහතන් වහන්සේ ළඟ. සරියුත් මහරහතන් වහන්සේ ළඟ නවත්වලා තිබ්බ මේ රාහුල හාමුදුරුවන්ට නමුත් බුදුරජාණන් වහන්සේ නිබඳව নিরතුරුව අවවාද අනුශාසනා ලබා දෙනවා. විදෙන් විදේ විදෙන් විදේ ස්ථානයට වැඩම කරලා කාලයක් අම්බල් අම්බලට්ටිකාවේ වැඩ වාසය කරන කාලේ ඒ ඒ ඒ ස්ථානයන් වලට වැඩම කරලා අවවාද ලබා දෙනවා රාහුල හාමුදුරුව කියන්නේ මේ අත දන්නවා සුවච භාවය කියන එක පිළිබඳව කීකරු භාවය කියන එක පිළිබඳව වෙනත් කෙනෙකුට කිට්ටු කරන්න බැරි තරම්ම හැමදාම හිමිදිරි උදෑසන අවදි වෙලා වැලි අහුරක් අරගෙන උඩ වීසි කරලා මට මේ තරම් වැලිකට ගානේ අවවාද ලැබේවා කියන තරමටම නියතමානී ගති පැවතුම් තිබ්බ සංසාර ජීවිතයේදී මහා ගුණයන් පුරුදු පුහුණු කරපු මහා ප්‍රඥෙක් එවැනි වූ ස්වාමින් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේ ඈතදීම වඩිනවා දැක්කහම මම මේ නිධාන කතාවට වැඩි කාලයක් ගන්නේ නැහැ. නමුත් සැකවින්නෝ කිය යුතු වෙනවා ඈතදිම වඩිනවා දකිනකොට බොහෝම ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් උපදවාගෙන බුදුන් වහන්සේගේ පාදවණය කරන්ඩ පෑන් වාදනයක් පනවලා ආසනයක් පනවලා සූදානම් වෙලා ඉන්නකොට එක් දිනක් බුදුරජාන් වහන්සේ ඒ විදිහට සූදානම් වෙලා ඉන්න වෙලාවක වැඩම කරපුවාම භාග්‍යවතුන් වහන්සේගේ පාදෝවණය කරලා රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේව වඩා හිඳවා ගන්නවා. පුංචිම පුංචි රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරපු ධර්මය බොහෝම ගැඹුරුයි. හැබැයි බොහෝම සරලයි. සරල උදාහරණ භාවිතා කරමින් බුදුරජාණන් වහන්සේ ගැඹුරුම ධර්මයක් නිවන් දකින්න අත්‍යවශ්‍යම කාරණා තියෙන ධර්මයක් රාහුල හාමුදුරුවන්ට දේශනා කරා. ඉතින් ඒ ධර්මයේ තියෙන ප්‍රබල තැන් කිහිපයක් වැඩියෙන්ම අවධානය යොමු කරගත යුතු තැන් කිහිපයක් සියලු දේ අවධානය යොමු කළ යුතු තැන් ඒ උතුම් බුද්ධ වචනේ මේ කාලයට අනුව අපි වැඩියෙන්ම අවධානය යොමු කළ යුතුයි කියලා අපිට දැනෙන තේරෙන පුංචි ධර්ම කරුණු කීපයක් පිළිබඳව මේ වෙලාවේ අවධානය යොමු කරගන්නවා. පින්වත්නි යම්කිසි කෙනෙක් කල්පනා කරලා බලන්න ඕනේ මට මගේ හිත පාලනය කරන්න පුළුවන් තත්වයක තියෙනවද කියලා. හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තමන්ගේ හිතෙන් නැගෙන්නා වූ කුසල වේවා අකුසල වේවා ඒ හැඟීම් වලට අනුව. බොහෝ අයට තමන්ව පාලනය කරගන්න උවමනාවක් තිබුණාට පාලනය කරගන්න බැරුව තමයි ජීවත් වෙන්නේ. තමන්ටම අකටයුත්තක් සිද්ධ වෙන බොහෝ දේවල් බොහෝ දෙනා අතින් නිබඳව නිරතුරුව සිද්ධ වෙනවා. ඒ වගේ භයානක තත්ත්වයකට මුණ පාලා තමයි සංසාරගත සත්වයා ඕගේකට අහු වුණා වගේ සැඩපහරකට අහු වුණා වගේ සැඩපහරකට අහු වෙච්ච කෙනෙකුට ඒකෙන් ගැලවෙන්න උවමනාව තියෙනවා. නමුත් ගැලවෙන්න බෑ. ආන් ඒ වගේ තමන්ගේ හිත කියන සැඩපහරට අකුසලයේ කියන හැඩපහරට අහු වෙච්ච අය ඒ අකුසලයත් එක්ක ගහගෙන යනවා. ඒකේ ප්‍රතිඵලය අන්තිමට සතර අපායට වැටෙන එක. එවැනි වූ තත්වයක් තමන්ට තියෙනවද? කියලා විමසා බලාගන්න මේ උතුම් ධර්මයේහි එක්තරා කාරණාවකට අපි අවධානය යොමු කරන්න ඕනේ. කවුරුවත් කැමති වෙයිද ආනන්තරේ පාප කර්මයක් සිද්ධ කරගන්න? ආනන්තරේ පාප කර්මයක් සිද්ධ කරගත්තොත් ආසන්න භවයේදීම අපාගත වෙනවාමයි. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේ තියෙන தත්වයන් යටතේ හැම කෙනෙක්ම කල්පනා කරන්න මම මට මගේ හිත පාලනයක් නැහැ. යම් විදියකින් අධික දේශයක් මගේ හිතට ආවොත් මං මගේ මෑණියන්ව මාව මේ ලෝකෙට බිහි කරපු අම්මව මරලා දාන මට්ටමකට එන්න පුළුවන්කමක් තියෙනවා. තාත්තා මරලා දාන මට්ටමකට එන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ ආනන්තරීය ගණයට වැටෙන පාප ධර්මයක් වුණත් මගේ අතින් සිද්ධ වෙන්න ඉඩක් තියෙනවද කියලා මේ අත්තන්ට මං කිව්වොත් තමන්ගේ හිතෙන් අහන්න කියලා නෑ නෑ අපි අතින් නම් කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නෑ කියන විනිශ්චය තමන් දෙනවා ඒකාන්ත වශයෙන්ම ඒක නම් මගේ අතින් වෙන්නේ නෑ කියලා. අපි කොහොමද පින්වත්නි එහෙම කියන්නේ? මොකක්ද අපිට මේ හිත ගැන තියෙන වළංගුතාවය? මේ හිත කොයි විදිහක ඕගයකට අහු වේද කියලා කවුද දන්නේ? යම් හේකින් ක්‍රමයෙන් ගොඩනැගෙන අකුසලය ක්‍රමානුකූලව අපේ හිතේ වේගෙන් වේගෙන් ගොඩනැගිලා ගොඩනැගිලා ගොඩනැගිලා ආවොත් යම් හේකින් මෑත කාලීන වුණත් මේ සමාජයේ සමහර ඇත්තෝ මේ ආසන්න කාලයේදී තමගේ දෙමව්පියන්ව ඝාතනය කරපු අවස්ථා අපිට අහන්න දකින්න ලැබුණා. නමුත් ඒ ඝාතනය කරපු උදවිය ගැන හිමින් සැරේ හොයලා බැලුවොත් ඊ타ත්ම නරක මිනිසු නෙවෙයි. සාමාන්‍ය විදිහට තමන්ගේ පවුලේ ජීවත් වෙච්ච සාමාන්‍ය අය අනිත් අයට අනුකම්පාවෙනුත් සමහරලාට කටයුතු කරපු අය සැඩසුලඟකට අහු වුණා වගේ එක මොහොතක අහුවෙච්ච මහා ද්වේෂයක ප්‍රබලත්වයට පත් වුණාට පස්සේ තමන්ගේ හිතේ තියෙන ද්වේෂය ප්‍රබල වුණාට පස්සේ මොනවා වෙනවද කියලා ඒ අත්තම දන්නේ නැහැ. ඒ මොහොතේ තමන්ගේ හිතට දැනෙන්නේ ඒක හරි සාධාරණයි කියලා. ඒක පාලනය කරගන්න බැරුව තමන්ගේ මව තමන්ගේ පියා පසුගිය කාලවල ඝාතනය කරපු අවස්ථා ඕනෑතරම් මේ පින්වත් ඇත්තොත් අහලා ඇති දැකලා ඇති. එවැනි තත්වයකට මගේ හිතත් පත් වෙයි දෝ කියලා විශාල බයක් තමන් ඇති කරගන්න ඕනේ. එවැනි තත්වයකට මගේ හිත පත් වෙන ස්වභාවයක් තියෙනවද කියලා තමන්ටම විනිශ්චය කරගන්න පුළුවන් ධර්මතාවයක් අපිට මේ සූත්‍ර ධර්මය තුල හම්බ වෙනවා. මේ සූත්‍ර ධර්මය තුල අපිට හම්බෙනවා එවැනි වූ ධර්ම පරියායක් කොට ගන්න පුළුවන් කාරණාවක්. මොකක්ද? බුදුරජාණන් වහන්සේ රාහුල කුමාර රාහුල හාමුදුරුවන්ව බැහැ දකින්න වැඩම කරලා රාහුල හාමුදුරුවෝ අර පනවලා තිබුණ පැන් භාජනය අරගෙන පාදෝවණය කරලා ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ආසනයේ වැඩ හිටියට පස්සේ දැන් රාහුල හාමුදුරුව දිහා හොඳින් අවධානය යොමු කරගෙන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි රාහුලයනි අර පාදෝවණය කරපු වාජනයේ පෑන් ඉස්සෙල්ලා නම් පිරීලා තිබුණා. දැන් කොහොමද? රාහුල හාමුදුරුව සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ දැන් පෑන් ශේෂ වෙලා තියෙන කියලා. අන්න ඒ වෙලාවේ එක කාරණයක් දේශනා කරනවා. යමෙක් දැන දැන මුසාවස් කියන්නේ නම් අන් අයව රැවටීම සඳහා අන් අයව රැවටීම සඳහා දැන දැන මුසාවස් කියන්නේ නම් ඒතනත්තාගේ Brahmachari ජීවිතය ඒතනත්තාගේ කුසලතාවය හැම කෙනෙකුටම පෙන්වත්නි කුසලතාවයක් තියෙනවා කුසල් තියෙනවා අකුසල් මැඩගෙන මේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන කුසල ධර්මයන් හැම කෙනෙක්ම සසර ජීවිතයේ යම් ප්‍රමාණයකට වර්ධනය කරගෙන තියෙනවා ඒ හින්දා එයාට සමහර අයට Brahmachari ජීවිතයක් තියෙනවා සමහර අය ශාසනයෙහි ප්‍රබලව හික්මෙමින් කටයුතු කරනවා. එන්න ඒ තියෙන සියලු කුසල පූර්ණයන් ශේෂ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ සාසනික ජීවිතය තමන්ගේ නිර්වාණ අවබෝධය සඳහා කැපකරන දක්ෂතාවය කුසලතාවය ශේෂයක් බවට පත් වෙනවා මොකක්ද එක කාරණාවක් හින්දා මොකක්ද එක කාරණාව දැන දැන බොරු කියනවනම් දැන දැන බොරු කියනවනම් තමන් පිරිහෙනවා කියලා මේ කියන්නේ බලන්න මේ වෙලාවේ මේක ගැන විමසලා බලන්න ඕන මම දැන දැන බොරු කිය කිය අනිත් අය රවට්ටන ස්වභාවයක හිතක් තියෙන කෙනෙක්ද? මේ වෙනකොට මාව ඒකට පෙළඹෙනවද? මේ වෙනකොට මම දැන දැන බොරු කිය කිය අනිත් අය රවටන தත්වයකට හතරවෙනි සිල්පදේ කැඩෙන தත්වයකට මාව පෙළඹවන හිතක් මට තියෙනවද කියලා තමන්ව පිරික්සලා බලන්න ඕනේ. අන්න එහෙම තියෙනවා නම් මොකක්ද තීරණය කරන්න වෙන්නේ? එන මාව පිරිහෙන එක්කෙනෙක්. එහෙම කරන වාරයක් ගානේ මාව පිරිහෙන එක්කෙනෙක් කියලා උතුම් බුද්ධ වචනයට අනුව අපි තීරණයක් ගන්න ඕනේ. එහෙනම් එවැනි තත්වයකටපත් නොවන විදිහට අපි අපේ හිත සකස් කර ගන්නම ඕනේ. හැම වෙලෙම අපි අපේ තියෙනා වූ සත්‍යවාදී බව අනිවාර්යෙන් තිබිය යුතුයි. තමන් තමන්ට බොරු කරගන්නා තාක්කල් තමන්ගේ වැරදි හොයාගන්න පුළුවන්කම නැහැ. හැම වෙලෙම ඇත්තට මුණ දෙන්න ඕනේ. මේ මගේ හිත හැම වෙලෙම අන් අයව රවට්ටන්න මාව පොළඹනවා. එහෙනම් මගේ හිත කොයි වෙලාවක හරි මාව පිරිහීමටපත් කරනවා කියලා. ඔය විදිහට පෑන් වාදනය මූලික කරගෙන කීප වතාවක්ම මේ බොරුවේහි තියෙන ආදීනව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක වෙලාවක දේශනා කරන අර පෑන් ටික ඔක්කොම අයින් කරලා අපව වඩින්න කියලා. ඊට පස්සේ අහනවා දැන් කොහොමද? දැන් පෑන් වාදනේ හිස් වුණා කියනවා. හිස් වුණා කියවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන දැන බොරු කියන කෙනාගේ බ්‍රහ්මචාරී ජීවිතය හිස්ම වෙනවා කියලා. ඊට පස්සේ පෑන් වාදනේ යටිකුරු කරන්න කියනවා. ඊට පස්සේ දේශනා කරනවා උඩුකුරු මේ තමන්ගේ ඒ ප්‍රෞಢා ජීවිතය නැත්තම් කුසලතාවයන් යටිකුරු වෙනවා කියලා දේශනා කරනවා පින්වත්නි. අන්න එහෙම දේශනා කරලා පැන් වාජනේ මූලික කරගෙන උදාහරණ කීපයක්ම දේශනා කරලා ඊට පස්සේ දේශනා කරනවා අපූර්ව උපමාවක්. රජෙකුට ඉන්නවා නම් ඇතෙක්. ඒ ඇතා යුද්ධයට යවපුවාම හොඬ හංගගෙන අත් කකුල් වලින් ප්‍රහාර එල්ල කරනවා නම් සතුරට. ඒකේ තේරුම ඇතා ජීවිතය රජුරවන්ට පරිත්‍යාග කරලා නැහැ. ඒ මොකද හොඬේ වැදුනොත් එහෙම මැරෙනවා. හොඬේ කැපුණොත් මැරෙනවා. ඒකෙන්ද එයා හොඬේ පරිස්සම් කරගෙන අත් කකුල් වලින් විතරක් පහර දෙනවා. තවත් ඇතෙක් දකිනවා බලනකොට මේ සතුරු හමුදාව මැදට ගිහලා හොඬෙනුත් ගහනවා. හොඬෙනුත් සතුරන්ට පහර දෙනවා නම් බුදුරජාන් වහන්සේ විමසනවා රාහුල හාමුදුරුවන්ගෙන් රාහුලේනි හොඬෙන් යම් කිසි ඇතෙක් සතුරු හමුදාවට පහර දෙනව නම් කකුලෙන් පහර දෙන එක ගැන මොකද කියන්නේ? අතෙන් පහර දෙන එක ගැන මොකද කියන්නේ? එතකොට රාහුල හාමුදුරන් මොකද දේශනා කරන්න වෙන්නේ? කකුලෙන් පහර දෙන එක ගැන කවර කතාවක්ද? හොඬෙන් යම්කිසි ඇතෙක් සතුටාට පහර දෙනවා නම් කකුලෙන් අතෙන් වලිගෙන් වෙනත් තැනකින් පහර දෙන එක අහන්නවත් දෙයක් නැහැ. ඇයි? හොඬෙන් පහර දෙන්නේ ජීවිතේ නැතුණත් කමන්නේ කියලා. එහෙනම් කකුලක් නැතුණා කමන්නේ කියන එක කිසියම් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ උදාහරණය අරගෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැම දිනාටම කොහොමද යමෙක් දන දන මුසාබස් කියමින් අන් අයව රවටනවා නම් යමෙක් දන දන මුසාබස් කියමින් අන් අය රවටනවා නම් ඒතනත්තා අර හොඬෙන් ගහන ඇතා අනිත් කකුලකින් අතකින් ගහන එක ගැන ආයෙ කියන්න දෙයක් නැහැ. ඒ වගේ ඒතනත්තා වෙනත් ඕනෑම වරදක් නොකරනවා කියලා මම කියන්නේ නැහැ. නොකරනවා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ වෙන ඕනම වරදක් කරන જાතියේ කෙනෙක් යා. යමෙක් දැන දැන අනිත් අයව රවටනවා නම් එයා වෙන ඕනම જાති වැරද්දක් කරනවා කියලා කියනවා. නොකරනවා කියලා කියන්නේ නැහැ කියන එක තේරුම කරනවා කියලා කියනවා කියන එකයි. එහෙනම් මේ මේ ටික අපිට ඇහෙනකොටම බොහෝ දෙනා කල්පනා කරන්නේ ආ මට අනිත් අය ගැන එහෙනම් හොඳට හොයාගන්න පුළුවන් දැන්. එයා බොරුවක් කියලා රවට්ටලා අහුනොත් එහෙම එයා ඕන જાති වැරද්දක් කරන කෙනෙක් කියලා. ඒ එහෙම හිතුව හිතනවා වගේම පින්වත්නි ඊට කලින් හිතන්න ඕන විදිහක් තියෙනවා. කොයි පැත්තද? Tamange පැත්ත. මගේ හිත මට අයිති නෑ කියලා අපි තේරුම් ගන්න ඕනේ. මගේ හිතේ යම් යම් හැඟීම් අයිති වෙන්නේ මගේ හිතේ යම් යම් හැඟීම් ඇති වෙන්නේ අතීත හේතුන් අනුව. මගේ හිතේ සිතුවිලි සැකසෙන්න හේතු වෙලා තියෙන දේවල් හේතු වෙවි හේතු වෙවි මගේ හිතේ සකස් වෙනවා බොරු කියන ගතිය බොරු කියන ගතිය තියෙනවා මට බොරු කියලා අනිත් අයව රවට්ටලා මම වාසි ලබා ගන්න ගතිය මගේ තාම තියෙනවා එහෙම જાතියේ හිතක් මට තියෙනවා දිවිහිමියෙන් සත්‍යවාදී වෙලා නෑ මම තාම ආන් ඒ විදිහට මගේ හිතේ ස්වභාවය බොරුවට ඇදෙන ඇලෙන ගතියක් තියෙනවා අන්න ඒ ගතිය මට තියෙනවා කියන්නේ මම හොඬෙන් ගහන කෙනෙක් කියලා හොඳට කල්පනා කරන්න ඕනේ එහෙනම් මගේ හිත තියෙන්නේ හරියට මම හොඬෙන් පවා ගහන ඇතෙක් වගේ එහෙනම් කකුලෙන් ගහන කෙහෙර දෙයක් නෙවෙයි බලන්න බුදුරජාණන් වහන්සේ ආනන්තරිය මව් මරණ කෙනෙක් වෙනත් ඕනෑම වැරද්දක් කරන්නේ නැහැ කියලා නෙවෙයිනේ දේශනා කරේ තමන්ගේ මව් මරපු කෙනෙකුට වෙන ඕනෑම වැරද්දක් කරන්නේ නෑ කියලා නෙවෙයි දේශනා කරේ. වෙන ඕනෑම වැරද්දක් කරන්නේ නැත්තේ නෑ කියලා නෙවෙයි දේශනා කරේ. දන දන බොරු කියන කෙනෙක් වෙන ඕනෑම වැරද්දක් කරන්නේ නෑ කියලා. එහෙනම් තමන්ට තමන්ව විනිශ්චය කරගන්න ඕනේ. මොකක්ද මම දන දන දන දන බොරු කියන જાතියේ කෙනෙක් නම් අන්න අය රවට්ටන જાතියේ කෙනෙක් නම් මගේ මේ හිත හරි භයානක හිතක්. ඇයි භයානක හිත? මගේ මේ හිත ආනන්තරීය පාප කර්මයක් වුණත් කරන්න බැරි කරන්න බැරි නෑ. එහෙනම් මම වහ වහ වහ වහ මොකද කරන්න ඕනේ? පිළිකා සෛලයක් තියෙනවා කියලා දැනගත්තොත් පින්වත් මේ දැනගත්ත ඇත්ත මොකද කරන්නේ? වහාම අංශු මාත්‍රයක්වත් නැති වෙන්න ඒක සල්ලි කර්මයකට භාජනය කරලා මදිවට පුච්චලා පුච්චලා පුච්චලා මොකද කරන්නේ ආය නෑම කියලා දැනගන්නවා ආය නෑමයි කියලා දැනගන්නවා අන්න ඒ වගේ මේ වගේ පිළිකාවකට වැඩි භයානකමක් තියෙන ගතියක් හැදෙන හිතක් තියෙනවා කියලා දැනගත්ත නුවණට තියෙන ඇත්තෝ මම අනිත් අයගේ අනිත් අය ගැන අනිත් අය රවට්ටන්න බොරු කියන જાතිය හිතක් කියලා කියන්නේ පිළිකාවකට වැඩිය භයානක ස්වභාවයක් තියෙන හිතක් ඒ හිත. අන්නේවැනි හිතක් තියෙනවා කියලා දැනගත්ත ඇත්තෝ මොකද කරන්න ඕනේ? එවැනි தත්වයකට මගේ හිතපත් වෙන්නේ නැති විදිහට සකස් කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලට එන්න ඕනේ. එවැනි අයට කියනවා සත්‍යවාදී අය කියලා. ඒ සත්‍යවාදී බව ඉබේ පහළ වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒකින්ද දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ. දැන් අලුත් ආකල්ප ඇති කරගන්න ඕන කාලයක් ඇවිල්ලා. මොකක්ද මේ අනිත්‍ය ගැන විනිශ්චය කරන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් ගැන විනිශ්චය කරන්න කියලා. තමන් ගැන විනිශ්චය කරන්න ගියාමත් අපේ පින්වත් බොහෝ ඇත්තෝ ඒක මගේ හැටිනේ. මේක මට නවත්තන්න බෑනේ. ඒක නිකන් ඉබේ පහළ වෙන දෙයක් නේ. මං උපතින් අරන් ආපු දෙයක් නේ. කම්මැලිකම් ගැනත් එහෙමයි. ඊර්ෂ්‍යාකම් ගැනත් එහෙමයි. කම්මැලි පුද්ගලයා හැමදාම කියන්නේ ඒ කට්ටිය වැඩ කරාට මට ඉතින් කරන්න බෑනේ. ඒ තම තමන්ම එහෙමම කියා ගන්නවා. ඒ අය එහෙම වුණාට මං ඉතින් මේ જાතිය කෙනෙක් නේ කියලා. තමන්ගේ જાතියේ කෙනෙක් කියලා නවත්ත ගන්න ඕනෑකමක් නෑ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක. උපන් જાතිය මේ જાතියයි කියලා ඒ විදිහටම ඉන්න කියලා බුදුරජාන් වහන්සේගේ ශාසනය තියෙන කාලෙක යමෙක් ඉන්නවා නම් ඒ තරම් මෝඩ පහේ කෙනෙක් කොහෙවත්වත් නැහැ. තමන්ගේ තියෙන සියලු අඩුපාඩු සකස් කරගන්න අවශ්‍ය කරන සියලු මාර්ගය ලැබිලා තියෙන බෞද්ධයා ඉතාමත්ම අභිමානවත් බෞද්ධයෙක්. ඇයි අභිමානවත් කියලා කියන්නේ යාට හැම දෙයකටම විසඳුමක් තියෙන හින්දා. ඒකද බෞද්ධයත්ව කල්පනා කරන්න ඕනේ. මගේ හිතේ කිසියම්ම ආකාරයක බොරුවක් කියලා අනිත් අය රවට්ටන ගතිය තියෙනවා නම් ඒක වෙනස් කරන්න ඕනේ. ඇයි ඒක වෙනස් කරන්න ඕනේ? ඒක පිළිකා සෛලයකට වැඩිය දසදහස් ගුණයක් භයානක දෙයක්. පිළිකා සෛලයක් තිබිලා පින්නත් මේක වර්ධනය වුණොත් මේ ජීවිතයේ අනන්ත දුක් විඳි. දුක් විඳලා මැරෙයි. හැබැයි බොරු කියන જાතියේ හිතක් තිබිලා බොරු කියන පිළිකාව තිබිලා ඒක වර්ධනය වුණොත් මේ ජීවිතේ නෙවෙයි අතොරක් නැති දුක් වේදනා විඳින අවීච මහ නරකාදී පවා ඉපදිලා නිබඳව නිරතුරුව අතොරක් නැතුව කියලා කියන්නේ නිබඳව නිරතුරුව හැම වෙලෙම දුක් වේදනා තියෙන. සැප වේදනා මාත්‍රයක්වත් නැති. එවැනි තැනක උත්පත්ති ලබන්න ඉඩ තියෙනවා. එහෙනම් වැඩියෙන් භයානක පිළිකාසයිලයද බොරු කියන જાතියේ හිතද? බොරු කියන જાතියේ හිතක් මට තියෙනවා. ආන් ඒ ආකල්පෙට එන්න ඕනේ. මගේ මම වගේ මට උස ශරීරයක් තියෙනවා. මට කොට ශරීරයක් තියෙනවා. මට මහත ශරීරයක් තියෙනවා. ඉතින් මට ලැබිච්ච එක. අන්න ඒ වගේ සිතුවිල්ලකට එන්න ඕන තමන්ගේ හිතත්. මට ලැබිලා තියෙන හිත කාම වස්තුන් කෙරෙහි තියෙන ඇල්ම හින්දා හෝ එහෙම නැත්නම් ව්‍යාපාදයෙන් හින්දා හෝ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන් හින්දා හෝ යම්කිසි ලාමක අකුසල ධර්මයන් හින්දා හෝ බොරු කියන જાතියේ හිතක් නෙමට තියෙන්නේ. මේක තියාගෙන ඉන්න කිතා භයානකයි කියලා අනුන්ගේ දෙයක් බලනවා වාගේ තමන්ගේ හිත ගැන විමසා බලන්නට පුරුදු වෙන්න ඕනේ දැන්. ඒකින්ද හැමෝම තමන් ගැන විනිශ්චය කරලා කලබලයක් ඇති කරගන්න මහා කලබලයක් ඇති කරගන්න ඕනේ. මන් ළඟ තියෙන දේ හොඳ නැහැ. හදිස්සිය මේ ඇත්තන්ට ආරංචියක් හම්බුනොත් අතේ හෝ කකුලේ හෝ ශරීරයේ යම් තැනක පිළිකාවක් තියෙනවා කියලා. ඒ වෙලාවට කොච්චර කලබල වෙයිද? ආන් ඊට වැඩි දසදහස් ගුණයක කලබලයක් Taman ඇති කරගන්න ඕන මගේ හිත බොරු කියන જાතියේ හිතක් කියලා දැනගත්තොත් ඇයි උතුම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මය තුල බොරු කියනවා නම් වෙන නොකර වෙන කිසිම වැරද්දක් නොකරනවා කියලා කියන්න බෑ කියලා දේශනා කරලා තියෙනවා නම් පැහැදිලිවම ආනන්තරීය පාප කර්මයකට උනත් මගේ හිත බර වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. එහෙම වුණොත් ආසන්න භවයේම අවීචි මහා නරක ආදී. ඉතින් මෙන්න මේ මේ විදිහට රාහුල හාමුදුරන්ට දේශනා කරලා පින්නත් නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරන්ගෙන් අහනවා රාහුලේනි කැඩපත මොකටද කියලා. කැඩපත මොකටද කියලා අහලා කැඩපත පිරික්සණ්ඩය. කුමක් පිරික්සණ්ඩද? මුහුණ ආදිය පිරික්සලා අඩුපාඩු සකස් කරගන්නයි කැඩපත කියලා දේශනා කරපුවාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රාහුලයනි තස්මාතිහ රාහුල පච්චවෙක්කිත්තා පච්චවෙක්කිත්තා කායකම්මං පරිසෝදෙස්සාම කැඩපතකින් පිරික්සලා තමන්ගේ මුහුණේ තියෙන ඒ අඩුපාඩු සකස් යමෙක් සකස් කරනවා වගේ කාය කර්මය සකස් කරන්න වචී කර්මය සකස් කරන්න පිරිසිදු කරන්න පිරික්සා බල බල පිරික්සා බලබල පිරික්සා බලබල හැම වෙලෙම කාය කර්මය පිරිසුදු කරන්න. වාචික කර්මය පිරිසුදු කරන්න. මනෝ කර්මය පිරිසුදු කරන්න කියලා. නිකං දේශනා කරලා තිබුණා විතරක් නෙවෙයි පින්නත් නේ පිරිසුදු කරන්න ඕන විදිහ දේශනා කරා. යමෙක් මේ වර්තමාන කාලයේ තමන් මේ ජීවත් වෙනකොට වර්තමානයේ යම් කිසි කයෙන් කරන වැරද්දක් කයෙන් කරන ක්‍රියාවක් තියනවද ආන්ගේ ක්‍රියාව පිරික්සන්න කිව්වා කරන්න ඉස්සෙල්ලා. මේ දවස්වල මම මේ දේවල් කර කර ඉන්නවා. මම මේ දවස්වල අහවල් තැන රැකියාව කර කර ඉන්නවා. මම මේ දවස්වල මෙන්න මේ විදිය හැසිරීමක යෙදෙනවා කියලා තම තමන්ම දන්නවා තමන් ගැන. කයෙන් කරන දේවල් විතරක් නෙවෙයි වචනයෙන් කරන දේවල් මේ දිනවල මම මේ දවස්වල අහවලුන්ට වචනයෙන් උගන්වු ගන්න ඉන්නවා. නැත්නම් මම මේ දවස්වල අහවලුන්ට හැමදාම දොස් පවර පවර ඉන්නවා. ඒ වගේම හිතෙන් කරන ක්‍රියා තියෙනවා. මම මේ අහවල් දේවල් ගැන මේ දවස්වල හිත හිත ඉන්නේ කියලා. අන්න ඒ වගේ තමන් කරන වර්තමාන කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කියන ඒවා හය ආකාරයකින් පිරික්සන්ට කියලා දේශනා කරනවා. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කරන අයට මේ හය ආකාරය මේ වෙලාවෙම මතක තියාගන්න උනන්දු වෙන්න ඕනේ. තවත් කල් දාන්නේ නැතුව බොහෝ දෙනා හොඳට අහන් ඉන්නවා මොනවත් මතක තියාගන්නේ. හැම කෙනෙක්ම පුරුදු වෙන්න ඕන ධර්ම ශ්‍රවණය කරපුවාම පොතක් පතක් පරිශීලනය කරපුවාම ලිපියක් කියවපුවාම හැම වෙලේම ඒ ලිපිය කියවලා ඉවර වෙලා ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙච්ච ගමන් තමන් පිරික්සා බලන්න ඕනේ මට මොනවද මතක මට මොනවද මතක කියලා. හුඟාක අය ඒ දේ කරන්නේ නැහැ. අහපු දේ ඇහුවා එහෙම්මම හිටියා. ආය කාලෙකින් ඇහෙනකොට අලුතෙන්ම දෙයක් ඇහෙනවා වගේ අහගෙන ඉන්නවා. කවදාකවත් අහපු නැති දෙයක් වගේ. අහලා තියෙන බන පින්වත්නි ක්‍රියාත්මක භාවයට යෙදුනා නම් මේ වෙනකොට මේ රටම ශාස්ත්‍රීය රටක් බාටපත් වෙලා බෞද්ධ අපිට තියෙන ලොකු චෝදනාවක් තියෙනවා. පුදුම බණ ඇහිල්ලක් නේ අහන්නේ මේ බෞද්ධයෝ. හැබැයි හැදිලා නැත. හැදිලා නැත කියලා. ඒකින්ද අද ඉඳන්වත් අපි මේ වැඩේ පටන් ගන්න ඕනේ. කුමක්ද කළ යුතු දේ කරනවාමයි. එහෙමනම් මේ වෙලාවේ මතක තියාගන්න පුළුවන් පුංචි කාරණා හයක් මේ හය. ඒකින්ද ධර්ම ශ්‍රවණය කරන අය සත්භාවයෙන් මේ වෙලාවෙන් මම මතක තියාගෙන ක්‍රියාත්මක කරනවා කියලා දැම්මම මතක තියාගන්න පටන් ගන්න ඕනේ. බලන්න පළවෙනි කාරණාව පින්වත්නි තමන්ට දුකක්ද කියලා පිරික්සන්න කියලා කියනවා. මේ කරන ක්‍රියාව තමන්ට දුකක්ද? දෙවෙනි කාරණාව මම මේ දවස්වල කරමින් ඉන්න ක්‍රියාව අනුන්ට දුකක්ද? දැන් කාරණා දෙකයි. ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. තමන්ට දුකක්ද? අනුන්ට දුකක්ද? ඊළඟට දෙදෙනාටම දුකක්ද? මේ කරන ක්‍රියාව දෙදෙනාටම දුකක්ද? ඒතර කාරණා තුනයි. ඊළඟට දුක වැඩි වෙන කාරණාවක්ද? මේක කළොත් දුක වැඩි වෙනවද මට? ඊළඟට දුක් විපාක තියෙන කාරණාවක්ද? දුක් වැඩි වෙන දෙයක්ද? දුක් විපාක තියෙන දෙයක්ද? අන්තිම එක අකුසලයක්ද යන වග. අකුසලයක් කියන්නේ ලෝභ, දේශ, මෝහ මූලික කරගත් දෙයක්ද? නිවනට බාධා වෙන දෙයක්ද කියන එක. දැන් හය මතකයි. Tamanට දුකක්ද, අනුන්ට දුකක්ද, දෙදෙනාටම දුකක්ද? දුක වැඩි වෙන දෙයක්ද? දුක් විපාක තියෙන දෙයක්ද? ලෝභ දේශ මොහ වැඩි වෙනවද කියලා. මේ காரணා හයෙන් එකක් හෝ සිද්ධ වන්නේ නම් ඒ කාය කර්මය නොකර ඉන්න ඕනේ. ආන් ඒ විදිහට රාහුල ආන්දරට උපදෙස් දෙනවා. මේ කාරණා වලින් එකක් හරි සිද්ධ වෙනවා නම් සමහර දේවල් තියෙනවා සමහර වචන. Tamanට සැපක්, අනුන්ට දුකක්. එහෙනම් බෑ. සමහර දේවල් තියෙනවා Tamanටත් සැපක්, අනුන්ටත් සැපක්, දෙදෙනාටමත් සැපක්. හැබැයි දුක් විපාක තියෙනවා. ඒ මොනවද? දුක් විපාක තියෙන සමහර බොරු කියනවා සමහර අය. ඒක අනිත්‍යයට යහපතක් නේද? මටත් යහපතක්. හැබැයි බොරුව. එහෙනම් ඒකේ විපාක තියෙනවා. එහෙනම් කරන්න බෑ. ඊළඟට අහවල් දේ ලබා ගන්න පුළුවන්කම තියෙනවනේ කියලා හොරෙන් ගන්න නෙවෙයි. මේ බොරුව කිව්වොත් අහවල් දේ ලබා ගන්න පුළුවන් කියලා ඒ දේ ලබා ගැනීමෙන් කාටවත් කරදරයක් නැහැ. අර සමහර අය කියන්නේ මහා මූදෙන් ඉතින් වතුර ටිකක් ගත්තා කියලා. නේද? ඒ විදිහට ගන්නවා. මහා මූදෙන් වතුර ටිකක් ගත්තා කියලා ඉතින් මොකද කියලා. සමහරට ආණ්ඩුවේ දෙයක් වෙන්න පුළුවන්. සමහර තමන් ව්‍යාපාර කරන තැනක විශාල ආදායම් තියෙන තැනකින් රුපියල් 10ක 20ක යමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක අයිතිකාරයට දුකකුත් නැහැ. එයා දන්නේ නැහැ, එයාට තේරෙන්නේ නැහැ ගත්තා කියලා. Tamanට දුකකුත් නැහැ. ඒ මොකද ඒක ගත්තාම ඉතින් Tamanට සැපයක් තියෙනවා. නේද? හැබැයි විපාක ඇත. ඒ විතරක් නෙවෙයි, ලෝභ දේශ මොහවල වැඩිවීමක් ඇත. එහෙනම් එකක්කටවත් අහු වෙනවද කියලා හැම එකක්ම පිරික්සන්න ඕන පින්නත්. Taman කතා කරන හැම සමහර අය වචන ගැන කිසිම සැලකිල්ලක් නැහැ. අනිත් අය රිදෙන්න හරියට කතා කරනවා. ඉතින් අන් අයට පොඩ්ඩක්වත් රිදෙන්නේ නැති වෙන්න මම මගේ ජීවිතය ගත කරනවා කියලා දැඩි අදහසකට අපි එන්න ඕනේ. එවැනි ජීවිතයක් මහා වාසනාවන්ත ජීවිතයක්. අන් අය දැක්කහම පින්වත්නි ඔය කියන හය ආකාරයට පිරික්සමින් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ කාය කර්ම, වාක් කර්ම විතරක් නෙවෙයි මනෝ කර්ම. මනෝ කර්ම කියන එක පිළිබඳවත් දේවදූතාති සූත්‍ර ධර්ම වල සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. සතර අපායන්ට හේතු ගැන. ඒ හේතුවල වැරදි කාය කර්ම, වැරදි වාක් කර්ම වගේම වැරදි මනෝ කර්ම කියලා සඳහන් කරනවා. මොනවද මේ මනෝ කර්ම? මං හන්දියේදී අල්ලගෙන හොඳට දෙකක් කියන්නම්කෝ හම් වෙනකන් තමයි මං බලාගෙන ඉන්නේ කියලා හිත හිත ඉන්නවා. වැරදියට හිත හිත ඉන්න එක පින්නවත් මේක ක්‍රියාව දක්වා වර්ධනය වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒකෙන්ද ඒ වගේ ඒවට කියනවා මනෝ කර්මයන් කියලා. මනසින් කරන කර්මයන්. ඒ වෙලාවේ කාට හරි කෙනෙක් ගහන්න කියලා ඉන්නවා නම් ඊට කලින් කීවතාවක් ගහනවද? තමන්ම හිතලා බලන්න. කේලම් කියලා බනින්න කියලා ඉන්නවනම් කියන්න කලින් කීවතාවක් කියනවද හිතේ? ඒවා ඔක්කොම මනෝ කර්ම වලට වැටෙන්නේ. එහෙනම් වැරදි මනෝ කර්මයක් කරමින් ඉන්නවනම් මේ වෙලාවේ මම මේ වැරදි විදිහට හිත හිත ඉන්නවනම් වෙන එකක් තියා ලෝභනීය වස්තුවක් ගැන නැවත නැවත මට ලැබෙයි ලැබෙයි ලැබෙයි ලැබෙයි කිය හිත හිත ඉන්නවනම් ඒක වැරදි මානසිකාරයක්. ඒකෙන් තියෙන ලෝභය වැඩි වෙනවා. බෞද්ධත්ව නිවන් දකින්න පිළිපන්නේ නැත්තෝ. ඒ ඇත්තෝ මේ ලෝකේ තියෙන කාමවස්තුන් ගැන නැවත නැවත මෙනෙහි කර කර තව මොහොතකින් දකින්න ඕනේ, තව මොහොතකින් දකින්න ඕනේ කී කී ඉන්නෙත් නැහැ. එහෙම දකින්නම හඹාගෙන යන්නෙත් නැහැ. ඒවත් වැටෙන්නේ කොහෙටද? අනුන්ට දුකක් නැහැ, හැබැයි Tamanට දුකක් ඒක. ඒකේ දුක් විපාක නැහැ, හැබැයි දුක වැඩි වෙන දෙයක්. ඇල්ම තියෙන වස්තුව බලන්න යනවා කියන්නේ පින්වත්නි දුක දුක් විපාක ලැබෙන්නේ නැහැ. හැබැයි චිත්තාභ්‍යන්තරයේ තියෙන දුක්ඛිත తত্ত্বය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. අන්න පිරික්සන්න කිව්වේ ඒකයි. බලන්න මේ පිරිසුදු කිරීම මොනතරම්නම් අගනා පිරිසුදු කිරීමක්ද කියලා. මෙන්න මේ හය ආකාරයට පිරිසුදු කරන්න කියලා කිව්වා අතීත වර්තමාන කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම. එපමණක් නෙවෙයි පින්වත්නි අනාගත කාය කර්ම වාක් කර්ම මනෝ මං කරන්න හිතාන් ඉන්න දේ මං අහවල් තැන රැකියාවක් කරන්නයි ඉන්නේ. මං අහවල් දේ ගිහින් කියන්නයි ඉන්නේ. මං අහවල් දේ කරන්නයි ඉන්නේ. එන්නේ කරන්න තියෙන දේවල් කියන්න හිතාන් ඉන්න දේවල් හිතන්න මං අහවල් විදිහට මෙනෙහි කරලා මගේ හිත සකස් කරන්නයි ඉන්නේ අහවල් විදිහට මෙනෙහි කරන්නයි ඉන්නේ කියලා යම් කිසි කෙනෙක් අදහස් කරගෙන ඉන්නවා නම් ඒ සියලු දේ පිරික්සන්න කිව්වා ඔන්න හය ආකාරයකට පිරිසුදු කරන්න කියලා දේශනා කරා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි අතීත ක්‍රියාවන් සහ වචන සහ සිතුවිලි ගැනත් පිරික්සන්න කියලා කිව්වා. දැන් වර්තමාන කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම හය ආකාරයකින් අනාගතත් තුනම හය ආකාරයකින්. දැන් ඒ දෙක නම් නවත්තන්න පුළුවන්. මෙන්න මෙතන තමයි වැදගත්ම කාරණාවක් අපිට එළි වෙන්නේ. අතීත කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම පිරික්සලා මොකටද? හුඟාක් අය කියන මං අතීතේ වහලා දාලා තියෙන්නේ. හිතන්නවත් කැමති නැහැ. පින්නනේ අතීතය තමයි අපේ වැදගත්ම කාලය. අතීතේ මං යමකට බැඳුනද? අතීතේ මං යමකට ඇඬුවද? අන්න ඒක ගැන විමසලා දැන් ඒ වගේ දෙයක් වුණොත් ඇඬෙනවද කියලා විමසලා බලන්න ඕනේ. ධර්ම අවබෝධ කරන අය අතීතයේදී ඇලුන තැන් ගැන ලැජ්ජා වෙන්න ඕනේ. ගැටිච්ච තැන් ගැන ලැජ්ජා වෙන්න ඕනේ. සිහිය උපදවා ගන්නකොට ඒ ලැජ්ජාව ඇති වෙනවා මම මොකක්ද අතීතේ කරේ? මොකක්ද මං කර කර හිටියේ කියලා. එහෙනම් අතීතේ පෙරික්සන්න ඕනේ. අතීතේ පෙරික්සනකොට කයෙන්, වචනයෙන්, සිතුවිලි වලින් පවා සිද්ධ වෙච්ච වැරදි Tamanට හම්බ වෙනවා. වැරදි කාය කර්ම කරලා තියෙනවා නම් රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවකින් දේශනා කරනවා. වැරදි කාය කර්ම කරලා තියෙනවා නම් ආයති සංවරයේ පිහිටන්ට කියලා. ආයති සංවරයේ පිහිටනවා කියලා කියන්නේ එක්ක භාග්‍යවතුන් වහන්සේ හැමුවේ නැත්නම් තමාන්ට පිළිගත හැකි නුවණ තියෙන ගුරුවරයෙකු හැමුවේ. අනුවනේ අනුවනේකු නෙවෙයි. අනුවනයා වැරද්ද කිව්වහම නිඳා කරනවා. අවඥාවට ලක් කරනවා. අනුවනේ එහෙමයි. නමුත් නුවණැත්තෝ කවුරු හරි කෙනෙක් තමන්ගේ වැරද්ද කියලා මම මේ වැරද්දෙන් අත මෙදෙනවා කිව්වොත් ඒක පුදුමාකාර විදිහට ප්‍රශංසාවක් ලක් කරනවා. බුදුරජාණන් වහන්සේන් ප්‍රශංසාවට ලක් කරා හැම කෙනෙක්ම. අන්න ඒකට කියනවා ආයති සංවරය කියලා කියන්නේ Tamanට පිළිගත හැකි කෙනෙක් ඉදිරියේ ඒකද කියලා නිවැරදි තැනට එන්න කියලා. අන්න ඒ නිවැරදි තැනට එන එක අන්න ඒ ආයති සංවරයේ සිද්ධ වීමක් තමයි පින්නදී පංචශීල ප්‍රතිපදාවෙත් ඔය සිද්ධ වෙන්නේ. බලන්න නිවසේදී කෙනෙක් පංචශීල සමාදන් වෙනකොට මගේ අතීතයේ මගේ අතින් ඊයේ සමාදන් වෙච්ච වෙලාවෙ ඉඳන් අද මේ මොහොත දක්වා මගේ අතින් සත්තු මැරිලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් ඉදිරියේ බුදුන් වහන්සේ ඉදිරියේ සමාදම් වෙනවා වගේ ඔය පංච සිහියෙන් පංච සමාදම් වෙනවා කියන්නේ ඒකයි. අදිෂ්ඨානයෙන් කියන්නේ ඒකයි. හැම කෙනෙක්ම නිවසේදී පංච සමාදම් වෙනකොට ආයති සංවරයේ පිහිටන්න ඕනේ වෙලාවෙම. මගේ අතින් ප්‍රාණඝාතය සිද්ධ වුණා ආයෙ මං කරන්නේ නැහැ. අදත්තාදානයක් සිද්ධ වුණා ආයෙ කරන්නේ නැහැ කියලා ආයත සංවරේ පිහිටන්න ඕනේ. එහෙම ආයත සංවරේ පිහිටමින් පංචශීලයේ සමාදන් වෙන්න ඕනේ. අපේ අත්ව සමහරලාට පංචශීලයේ සමාදන් වෙනවා. පානාතිපාතා වේරමණී කිව්වට සතුම් මරණකෙන් වැළකෙනවා කියලා මතකයක්වත් මතකයක්වත් නැහැ සිහියක් නැහැ අදිෂ්ඨානයක් නැහැ නැවත නැවත සමාදන් ඒ වගේ අය නැවත නැවත සමාදන් වුණත් පින්වත්නි සීල් සමාදන් වෙලා නැහැ මම හැමදාම මතක් කරනවා එක එක එක නිමේෂයක හරි හැම ධර්මදේශනාවකම වගේ මතක් කරන් උත්සාහ කරනවා ඒ කාරණාව අපේ බෞද්ධත්වෝ බොහෝ විට සීල් සමාදන් වෙනවා සිහියක් නැතුව අදිෂ්ඨානයක් නැතුව මේ සීලය නිවන් සඳහාම හේතු වෙනවා කියන මතකය නැතුව සිල් සමාදන් වෙනවා. ඉතින් ඒක හරියන්නේ නෑ. ඒකින්ද දැඩි අදිස්ථානයක් තියෙන්න ඕන තමන් දිනපතා සිල් සමාදන් වෙනකොට අතීත ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. අතීත ප්‍රත්‍යවේක්ෂාව කියලා කිව්වේ මේ අතීතයේදී මගේ අතින් මේ වැරදි සිද්ධ වුණාද මං ආය කරන්නේ නෑ කියලා උතුම් බුදු පියාණන් වහන්සේ ඉදිරියේ සමාදන් වෙන්න ඕන ආයති සංවරේ පිළිටන්න ඕනේ. එතකොටයි ඒ සීලය හේතු කොටගෙන සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨාන ආදී සියලු ගුණාංගයන් වර්ධනය වෙන්නේ නැත්නම් කොච්චර කාලයක් පන්සි සමාදන් වුණත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ ඔක්කොම කාරණා අවසානයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඊළඟ ප්‍රබලම කාරණාවට අපේ හිත යොමු කරමු පින්වත්නි. අවසාන වශයෙන් රාහුල හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අතීත බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලයේ හෝ කොයිම්ම කාලයක හෝ අතීතය කියලා අරගෙන අතීතයේදී යමෙක් ජාති ජරා ආදී දුක් වලින් නිදහස් වුණාද සත්‍ය අවබෝධ කරාද නිර්වාණ ධර්මය අවබෝධ කරාද අන්න ඒ හැම කෙනෙක්ම රාහුල හාමුදුරන්ට දේශනා කරනවා ඒ හැම කෙනෙක්ම ඔන්න ඔය විදිහට කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා බලපු අය විතරයි එහෙම උනේ කියලා ඔය කිව්ව විදිහට පිරික්ස පිරික්සා බලමින් කරපු අය විතරයි අතීතයේදී නිවන් දැක්කේ කියලා අභියෝගාත්මක දේශනාවක් එතන තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ. එතෙන්දී වර්තමානය කියන්නේ ඒකනේ රාහුල හාමුදුරුවෝ දේශනා කරන වෙලාවේ වර්තමානය කියන්නේ ඒ වෙලාව ගැන. වර්තමානයේ රාහුලේනි යම් කිසි කෙනෙක් නිවන් දකින්නවද එන්නේ නිවන් දකින්නෙත් මේ විදිහට පිරික්සන අයමයි කියලා. එතකොට මේ කට්ටිය සමහරලාට සැකයක් පාල කරයි අය එතකොට දාරුචිරිය තෙරුන් වහන්සේලා වගේ අය එක බුද්ධ වචනයකින්ම එහෙම වුණානේ කියලා. නමුත් දාරුචිරිය තෙරුන් වහන්සේලාගේ අතීත ප්‍රවෘත්තිය ගැන විමසලා බැලුවොත් ඔය වගේ ඕනෑතරම් වීරිය ගත් අය බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ අසිරිය දැකලා නිවන් දකින්නවා කියන ආශ්‍රවය විතරක් තියාගෙන ඒ බුද්ධ අසිරිය දැකීමේ බලාපොරොත්තුවෙන් උත්පත්ති ලැබපු අය එක බුද්ධ වචනයකින් නිවන් දකින්නවා. එහෙනම් මේ දේවල් කරලා තිබිලා එහෙනම් කලින්. එහෙනම් Tamange ඒ ජීවිතය සකස් කරගන්න ගියාම මේ අවවාදය අපිට ගොඩාක් වැදගත් වෙනවා. මොකක්ද? වර්තමාන කියලා කිව්වේ බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ යමෙක් නිවන් දැක්කද? ඒත් ওই විදිහටම අතීත වර්තමාන අනාගත වශයෙන් තමන්ව තමන්ව පිරික්සපු අයයි කියලා. වැදගත්ම කාරණාව අපි ගැනත් දේශනා කරා බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරන්ට. ඒ මොකක්ද? අනාගතයේ මේ බුද්ධ ශාසනයේ හෝ අන් බුද්ධ ශාසනයක කවදා හරි දවසක යම් කිසි කෙනෙක් සියලු දුක් නැති කරගන්නේද අන්න ඒ නැති කරගන්නේ ඔය විදිහට තමන්ගේ තමන්ගේ අතීත වර්තමාන අනාගත කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම මේ හය ආකාරයකින් පිරික්සන අය විතරයි කියලා විතරයි කියලා අනිත් අයට බෑ කියලා එහෙනම් ඔන්න විනිශ්චය කරගන්න කාරණාව නිවන් දකින්න අවශ්‍ය නම් කළ යුතු දේ මේ සූත්‍ර ධර්මයේදී හෙළි වෙනවා පින්වත්නි. ඇයි මේ කාරණා ටික කරන්න ගියාම මුළු ආර්ය අෂ්ටාංග මාර්ගෙම ඕන වෙනවා. සිත පිරිසුදු කරන්න ගියාම සතිපට්ඨානය ඕන වෙනවා. සිත පිරිසුදු කරන්න ගියාම සමාධිය ඕන වෙනවා. ඉතින් මේ කාරණා හය කෙටියෙන් අරගෙන යම් කිසි කෙනෙක් ඒක සංවර්ධනය කරනවා නම් අන්න ඒ තැනත්තන්ට විතරයි නිර්වාණ මාර්ගය පහළ වෙන්නේ. මාර්ග හිතක් උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද අපි සැහැල්ලුවට ගන්න හොඳ නැහැ. මේ හැම දෙයක්ම සහැල්ලුට අරගෙන මම පස්සේ කරනවා කියලා කල් දාන්න හොඳ නැහැ. ඒක ඉතාලම ගැඹුරෙන් කල්පනා කරලා මගේ ජීවිතේට මම මේ ධර්මය එකතු කරගත යුතුමයි. ඇයි මම කලින්ම සඳහන් කළා වගේ ජාති ජරා ආදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයට මම කැමති නැහැ. ඒවා දුක් ගොඩවල්. ඒ දුක් ගොඩෙන් අත වෙන්දින්න නිවන් දකින්න ඕන. එහෙනම් ඉතින් මගේ හිත පිරිසුදු කරන්න ඕනේ. ඒකින්ද මේ හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා මේ ජීවිතයේදීම උතුම් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ හැම දිනාටම තමන්ගේ සියලු කාය කර්ම වාක් කර්ම මනෝ කර්මයන් පිරික්ස පිරික්සා බලමින් අතීත අනාගත වර්තමාන වශයෙන් මේ හිත පිරිසිදු කරලා මේ හිත සකස් කරලා අවසානයේදී තමන්ට උතුම් නිර්වාණ අවබෝධය ඇති කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ධර්මානුශාසනාව පවත්වා දාල දේශකයාණන් වහන්සේ මහව කොන්වැව ඉහළගම ගල්ලෑවෙහෙර ආරණ්‍ය සේනාසනය එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු